ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ආයුබෝවන් හිතවතුනි රසවතුනි මේ ඔබේ ඉරිදා සංග්‍රහයයි ප්‍රඥාව නැත්නම් එයට දැනුමෙන් ප්‍රයෝජන ගන්න බෑ ඇස් දෙක පේන්නේ නැති පුද්ගලයෝ ඉන්නවනේ අපේ ආදරණීය සහෝදර සහෝදරයා ඒ කෙනෙකුට මූණ බලන්න කණ්ණාඩියක් හම්බුණාට පළක් නැහැ ඒ නිසා ඊටාම වටින්නේ ප්‍රඥාව ප්‍රඥාවත් එක්ක බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට සැදැහැ ගුණය ශ්‍රද්ධාවද අවශ්‍ය වෙනවා. එල්.එස්. රාමචන්ද්‍ර කියන මේ ද්‍රවිඩ අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක් අපිට සිහි වෙනවා කුරුළු බැලට. කුරුළු බැද්දට සම්බන්ධ වුණේ පී.කේ.ඩී. සෙනවිරත්න. කරුණාරත්න අබේසේකරයන් ගීතයක් රචනා කළා. ඒවා ඒ කාලෙත් හුඟක් ජනප්‍රිය වුණා. අර්ථ සම්පන්නයි. ආර් මුත්තුසාමි සංගීත වේදියාගේ නිර්මාණයක් 1961 තමයි කුරුළු බැද්ද අපිට දකින්න හම්බ වෙන්නේ. ජේ මිල්ටන් පෙරේරාගේ හඬට අපි සවන් දෙමු. මිහිරි ගීත ගැයූ ජේ මිල්ටන් පෙරේරා. උදේ පිපෙන මලසේ පිබිද වැලි සම්සුරලලා අරුණ උදේ පිපෙන මලසේ පිබිද වැලි සම්දුරලලා මුහුණ දොවලා මිදුල පිසලා ද ගුරු කුල දෙවිනමදලා ගමනනා ගමන නාලිය වැනිය ඈතිය නගාලින්ද වෙත දියට යයි ලිපෙහි ගිනි දලු ලෙසට යූසුලු ඇගේ ඉරියව් කඩිසරයි අරුණ උදයේ හිපෙන මලස්සේ තිබිද මැලි කම් දුරලලා දුන්න දොවලා මිදුල පිසලා දෙගුරු කුල දෙවි නමදලා ගොතයි මල් වතු දියයි පොල්ලතු ගොතයි බීරලු හැඩ දාමා වවයි මල් වතු දියයි පොල්ලතු ගොතයි බීරලු හැඩ දාමා ගොතයි දී ටික පලයි දර ගොඩ උයා දෙන්නේ ඇය තමා අරුණ උදයේ සිතන මලසේ පිවිද මැලිකම් සුරලලා මුහුණ දොවලා මිදුල පිසලා දෙගුරු කුල දෙවි නැමදලා මැලිකම් දුරලලා මුහුණ දොවලා මිදුල පිසලා දෙගුරු කුල දෙවි නැමදලා හමුව හොඳට දොඩා නොහමුව වැඩ වරද්දන මිතුරු දුරලන් කටලඟ කිරිපැණි කිරි විස තිබුණා හමුව හොඳට දොඩා නොහමුව වැඩ වරද්දන මිතුරු දුරලන් කට ළඟ කිරිපිරි විස කලයසේ බොහෝ අය මිතුරු වෙසින් එනවා සතුරු වැඩක්මයි කරන්නේ මූණට හොඳයි මූණට hina වෙනවා කතාබස් කරනවා යන්නට ඇරලා අපහාස කරනවා උපහාස කරනවා දොස් පරොස් ඇද කුද පදම තමයි ඔයා බලන්නේ ඒ බඳු අය දුරලන්න කියලා තමයි මේ උපදේශ රැකියේ සඳහන් වන්නේ. අබේවර්ධන බාලසූරිය විසින් ගායන ලද ගීතයක් සොයා ගන්නට අපි උත්සාහ කරනවා. මේ ගීතය ගුවන්විදුලි ගීතයක්. එය රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න ගීත තනු නිර්මාණය. විශාරද ඒ කාලේ පසුව ආචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි එක් නරක ගසක බෙනෙක හටගත් ගින්නෙන් මුළු වනපෙත දැවෙයි පවුලක් නරක පුතු ගින්නෙන් එක නරක ගසක දෙනයක හටගත් ගින්නෙන් මුළු වනපෙතම දවනවා. හරියට පවුලක නරක පුතෙකු වගේ. ඒ පවුලම ඒ නරක පුතා විනාශ කරලා දානවා. ඒ වගේම ඒකේ අනිත් පැත්ත. මල් පිපි සුවඳවත් එක ගසින් මුළු වනයම සුවඳවත් කරනවා. පවුලක් එක හොඳ පුතෙකුගෙන් සුවඳවත් වනවා කීර්තිමත් වෙනවා. වැඩදායක වෙනවා. අපිට ඕනේ එබඳු දූන් පුතුන්. නිර්මලා රණතුංග විසින් සනත් නන්දසිරි කලාකරුවාගේ තනු නිර්මාණයකට ගැයූ ගීතයක් මතක් වෙනවා. අපි ඒ ගීතය ඉරිදා සංග්‍රහයට එක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ ගීතය මෙන්න මෙහෙමයි. happy රැලි ගැසුණු මුහුණයි සුදු කෙස් හිසයි ඇඟපත බුරුල් වෙයි එනමුත් එකම තණ්හාව ඇඟපත තිරිහං වේ රැලි ගැසුණු මුහුණ සුදු කෙස් හිස ඇඟපත බුරුල් වෙනවා එහෙත් එකම තණ්හාව තිරිහං වෙනවා කියලා ඒ උපදේශ වැකී කවියේ දක්වනවා අපි යොමු වෙමු ಭಾರತೀಯ ගීතයකට. දෙවියන්ට භක්තිය පුදන මේ භජන් ගීතය ඔබට සුවයක් ශාන්තියක් උදා කරන්නට හැකි වේවා කියලා පතනවා. है आँख वो जो शाम का दर्शन किया करे है शीश जो प्रभु चरण में वंदन किया करे बेकार वो मुख है जो रहे गर्थ बातों में मुख वो है जो हरि नाम का सुमिरन किया करे हीरे शोभा है हाथ की है हाथ जो भगवान का पूजन किया करे मर कर भी अमर नाम है उस जीव का जग में प्रभु प्रेम में बलिदान जो जीवन किया करे लगन मीरा हो गई मगन अमृत पिया मीरा सागर में सरिता समाने लगी दुख लाखों सहे मुख से गोविंद कहे मीरा गोविंद गोपाल गाने लगी वो तो गली गली हरी गुन गाने लगी ऐसी लगी लगन मीरा हो गई मगन तो गली गली हरी गुन गाने लगी महलों में पली बन के जोगन चली मीरा रानी दीवानी कहने लगी ऐसी लागी लगन मीरा हो गई मगन ऐसी लागी लगन मीरा हो गई मगन ऐसी लागी मीरा हो गई मगन අභියෝගය ජය ගන්න ඕන නම් තවත් අභියෝගයක්ම තමයි අවශ්‍ය වෙන්නේ. ඇනිච්ච කටුවක් ගලවන්න ඕනේ කටුවකින්මයි. ඔබේ ජීවිත අපේ ජීවිත සරුසාර වේවා සාමය සංහිඳියාව සහජීවනය ඇති වේවා පෙරවී විය ඇතත් සිතේ දිය කරු බව ඇතත් වතේ සහදී නොම හැලෙන ගසේ ඔබ පොළොවට බර කිපුතේ පෙරවී විය ඇතත් සිතේ දිය කරු බව ඇතත් වතේ සහදී නොම හැලෙන ගසේ ඔබ පොළොවට Gracias. ඔබ හැලෙන රටේ ඔබ පොළොවට බර කිපුතේ ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක